මහින්ද චින්තනය වාගේ නෙමෙයි. මේකේ තියෙන වැඩසටහන. ඒකයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක ඉදිරිපත් කළා තමයි එක්සත් ජාතික පක්ෂය ඡන්ද ඉදිරිපත් කළේ. තවත් පක්ෂ ගණනාවක් අපි එක්ක එනවා. ඒක සාකච්ඡා කරන නාම යෝජනා මණ්ඩල වාගේම අපේක්ෂකයන් වුණු කරන දවසකුත් වෙන් කරලා තියෙනවා. දෙන පණිවිඩය. මෙයාටත් ගමට පණිවිඩය වුණා. දැන් මේ ඔක්කොම අපි ලෑස්ති කරගෙන තියෙනවා. ඉතින් අපි ඔක්කොම ඡන්දෙට ලෑස්ති. මේ වෙනස අපි කරන්න තියෙනවා. අපේ නීතිඥයෝ ලෑස්ති වෙලා ඉන්නේ. අපේ වෘත්තීය සමිතියට කතා කරලා තියෙනවා. අපි සටනට ලෑස්ති.